නමුත් මේ කාර්ය කරන්නට මූලික වශයෙන් අපට යම්කිසි සංයමයක් යම්කිසි දැනුවත් භාවයකුත් තියෙන්න ඕන. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ਸਰව සම්පූර්ණයෙන් ප්‍රඥාව නැති දුෂ්ප්‍රඥයින්ට අන්ධ බාලයින්ටම නෙමෙයි මේ ධර්ම විශ්ේ වෙන්නේ ගෝචර වෙන්නේ විමසන්නට පුළුවන් විමසලිමත් භාවයේ තුල ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඒ වගේම ප්‍රඥාවෙන් ලෝකේ දැකලා වටහා ගනිමින් ක්‍රියාකාරී වෙන්නට පුළුවන් මනවතුන්ටයි මේ ධර්ම විශ්ේ වෙන්නේ ඉතින් එතනින් අදහස් කරන්නේ ප්‍රඥාවයි කියලා සියල්ලෙන් පරිපූර්ණ වෙච්ච ප්‍රඥාවක් නෙමෙයි.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 අන්නේ උපකල්පනයේ උත්සාහය හරහා මිනිස්සු අලුත් අලුත් දේවල් හොයාගන්නවා. එහෙම හොයාගැනීම නිසා තමයි මේ විද්‍යාවයි තාක්ෂණයයි කියන ඒවා මෙච්චර දියුණු වෙලා කියන්නේ ඒක වැරද්දක් නෙමෙයි. නමුත් ඕකම නිවන් මඟට ආදේශ කරන්න හදද්දි තමයි මිනිස්සු වරද්ද ගන්නේ. ඒක මේ ඉක්මනින් ශනිකව පහසුවෙන් සැහැල්ලුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.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 ඉතින් එහෙම වෙනවා නම් එතන ඇති අරහත්ත්වය කොහොමද? අන්න ඒ විදිහට මේ බාහිර ලක්ෂණයක් නැහැ රහත් වෙච්ච කෙනා සෝවාන් වෙච්ච කෙනා හොයාගන්න. නමුත් ඒ කියන කරන જાති බැලුවහම බුදුරජාණන් වහන්සේ සමග කොසල් රජුරු එක් අවස්ථාවක සාකච්ඡාවක් කර කර ඉන්නවා. ඉන්නකොට නිගණ්ඨ පිරිසක් ඒ අසලින් බොහෝම සංසුන් ගමනින් ගමන් කරනවා. කොසල් රජුරු දුවගෙන ගිහිල්ලා දන ගහලා අර නිගණ්ඨෙන්ට වැන්දා. වැඳලා ඉවරලා ආපහු ඇවිල්ලා බුදුහාමුදුරු ළඟින් වාඩි වෙලා කියනවා ස්වාමීනි යයි බොහොම සිල්වත් අය. බොහොම ගුණවත් අය. ඒ නිසා මම নমස්කාර කළයි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ දන්න රජ්ජුරුව මේ කරන්නේ රඟපෑමක් අර මිනිස්සුත් කරන්නේ රඟපෑමක්.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 ඒකත් ධර්මමයි. යම් කෙනෙක් දානයක් දීලා මිනිස්සෙගේ ජීවිතයේ ගොඩ ගොඩනගලා અભේදානයක් දීලා ස්වර්ගයට ගියා දිව්‍ය සම්පත් වින්දාය කියලා කියනවනම් ඒතර තියෙන්නේ හේතුව ඵලය නැමැති ධර්ම නියාමයමයි කර්ම නියාමයමයි එතකොට මේ විදිහට හොඳ නරක දෙකත්තම තුල පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා ඒක තමයි දහම හැටියට පොදුවේ ගත්තහම මූලික සිද්ධාන්තය නමුත් මේ මූලික સિદ્ધාන්තයේ පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ විසින්ම ලෝකයට හඳුන්වා දෙන තවත් එක්තරා ප්‍රතිපදාවක් උන්වහන්සේ ලොවට පැහැදිලි කළා.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 ඊට පස්සේ ඒකට හේතුව මොකක්ද? ඊට පස්සේ ඒ හේතුව කොහොමද වෙනස් කරන්නේ? ඒ සඳහා මම කුමක්ද කරන්න ඕන? මෙන්න මේ ටික හරියට හඳුනාගෙන ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයා රෝගයෙන් නිදහස් නමුත් අද තියෙන ගැටලුව තමයි මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. දැන් ඔය කිව්වේ කායික රෝගයක් නැති මානසික රෝගයක් ගන්න අපට නිතර නිතර කේන්තියක්.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 දුක නැත්තම් අපිට සැප මනින්න විදිහක් නැහැ. සැපයි කියලා මනිනකොටම ඒ නිම්නේ අනිත් පැත්ත මොකද්ද? දුක. ඒ දුක නැමැති නිම්නෙන් තමයි අපි සැප මනින්නේ. මිටි නිම්නෙන් නැන්නොත් තමයි උසයි කියලා යමක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා උසහකින් නැන්නොත් ඒක උස නැහැනේ.